තෙරුවන් සරණයි හැම දිනකටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ අපි පසුගිය සති 28ක් මුළුල්ලෙම කතා බහ කළේ පාරමිතා ධර්ම පිළිබඳව ඒ වගේම පසුගිය සතියේදී අපි ශාන්ති පාරමිතාව පිළිබඳව සාකච්ඡාව නිමාවටපත් කළා. එතකොට අද දවසේ අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ පාරමිතාවල 7 වෙනි පාරමිතාව සත්‍ය පාරමිතාව. සත්‍ය පාරමිතාව පිළිබඳව අපිට අද දවසේදී අවශ්‍ය කරුණු සාකච්ඡා කරලා නිම කරන්න නොහැකි වුණොත් අපි තව සතියක් ඒ සඳහා යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. කාල වේලාවේ හැටියට සත්‍ය පාරමිතාව අපි දන්නවා පංචශීලයේහි පවා සතරවැනි ශික්ෂාව හැටියට මුසාවාදයෙන් වැළකීම. අපට මුසාවෙන් වැළකීලා සත්‍යවාදීව කටයුතු කිරීම සත්‍යගරුක බව සීලේහි කොටසක් හැටියට ප්‍රධාන වශයෙන් දැක්වෙනවා. ඒ වගේම පාරමිතා ධර්ම කතාවේදී මේක විශේෂ පාරමිතාවක් හැටියට දක්වලා තියෙන්නේ සෑම ගුණයක්ම වැඩෙන්නට ಗುಣ පිහිටන්නට සත්‍යවාදී බව විශේෂයෙන් උපකාර වෙන ධර්මයක් නිසායි. ඒ වගේම අපි මේට ඉහතදිත් කතා කරලා තියෙනවා යම්කිසි විශේෂ කෞශල්‍යයක් දියුණු කරගන්නට අවශ්‍ය මූලික අංග තමයි ඉද්ධිපාද ධර්ම කියලා හඳුන්වන්නේ. එහි දැක්වෙනවා ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන. යම් සුවිශේෂ හැකියාවක්, කුසලතාවයක් දියුණු කරගන්න ඕන නම් ඒ පිළිබඳව ඡන්දය කැමැත්තක් තියෙන්නට ඕන. චිත්තය ඒ පිළිබඳව යෙදුණු සිතක් තියෙන්නට ඕන. එතකොට ඒ පිළිබඳව යෙදුණු සිත කියලා කියන්නේ ඊට ප්‍රතිවිරුද්ධ ධර්ම වලට අපේ අවධානය යොමු වුණොත් අපේ මනස විසින් ප්‍රිය කරන්නේ ඊට වඩා ප්‍රතිවිරුද්ධ ධර්ම නම් අර අපි අපේක්ෂා කරන ධර්මය අපේ මනසේ වැඩෙන්න ඉඩක් නැතුව එතකොට ඒක බාධක ධර්මයක් හැටියට තමයි අපේ මනස තුල ඒ ප්‍රතිවිරුද්ධ ධර්මයේ පිළිබඳව තියෙන රුචිකත්වය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ පරස්පරතාවයේ හේතු කොටගෙන අදාළ පරමාර්ථය සාධනය කරගන්නට ඒක ඍජුවම බාධකයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ විදිහට ගත්තහම අපි නිර්වාණ අවබෝධයේ හැටියට අපි හැම කෙනෙක්ම අපේ පරමාර්ථයේ හැටියට අපි ඉලක්ක කරගෙන කටයුතු කරන්නේ නිවන් අවබෝධ කිරීමයි නිවන් අවබෝධ කිරීම යනු අවිද්‍යාව දුරු කරමින් විද්‍යාව ඉපදවීම මේ ලෝකය පිළිබඳව අවිද්‍යාව නිසා තමයි අපිට වැරදි වැටහීම් ඇති වෙන්නේ එතකොට මේ වැරදි වැටහීම් වෙනුවට අපි යථා භූත ඥාන දර්ශනය ඇත්ත ඇති සැටියෙන් දැක ගැනීමේ උත්සාහයක තමයි අපි නිරත වෙන්නේ. ඇත්ත ඇති සැටියෙන් දැක ගන්න පුළුවන් වුණොත් තමයි අපට අවිද්‍යාව දුරු කරමින් ක්ලේශ ප්‍රහාණය කරන්නට පුළුවන්. එතකොට ඇත්ත ඇති සැටියෙන් දැනගන්නට යන ගමනේදී අපි ඇත්ත නැත්ත කරලා අනිත් අයට පෙන්වන්න උත්සාහ කරනවා නම් ඒ ඇත්තට ප්‍රතිවිරුද්ධ දේවල් අපි සමාජගත කරන්න උත්සාහ කරනවා නම් වංචාව බොරුව අපි තහවුරු කරන්න උත්සාහ කරනවා නම් ඒ පැත්තට නම් අපේ සිත නැඹුරු වෙන්නේ එතකොට අර යථාභූත ඥාන දර්ශනය නම් වූ ලෝක සත්‍ය හෙලි කරගන්නට ඒක ඍජු බාධකයක් වෙනවා ඒතර දැන් අපි චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා ගත්තත් ඒ අපි අවබෝධ කරන්න යන්නේ මොනවද? ආර්ය සත්‍ය. ඒතර ලෝකේහි සත්‍ය ධර්මය. ඒ සත්‍ය ධර්මය නොදැකීම හේතු කොටගෙන තමයි අවිද්‍යාව මුල් කොටගෙන අපි සසරේ දිගින් දිගට පැටලෙන්නේ. එතකොට යම් කෙනෙකුට සත්‍ය අනාවරණය කරගන්න ඕන නම් සත්‍ය අවබෝධ කරගන්න ඕන නම් ඒතනත්තා සත්‍ය ගරුක කෙනෙක් වෙන්නට ඕන. ඒ සත්‍ය ප්‍රතික්ෂේප කරන සත්‍යයට ප්‍රතිවිරුද්ධ වූ මුසාව වපුරන මුසාවෙහි පිහිටලා ඉන්න ඒ වගේම අසත්‍යෙහි පිහිටා සිටින වංචනික භවෙහි පිහිටා සිටින වංක ගතිගුණ ඇති කෛරාටික ස්වභාවය ඇති එබඳු කෙනෙකුට ලෝකේ සත්‍ය අවබෝධ කරන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා තමයි පංචශීල ප්‍රතිපදාවේ පවා සීලයක් සීලයක් හැටියට සඳහන් වෙන මේ සත්‍ය නැමැති ගුණාංගය වෙනම පාරමිතා ධර්මයක් හැටියට සංග්‍රහ කරන්නට විශේෂ හේතුව තමයි ඒ සත්‍ය හෙලි කර ගැනීම සඳහා සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා යථාභූත ඥාන දර්ශනේ ලැබීම සඳහා සත්‍යවාදී බව සත්‍යෙහි පිහිටා කටයුතු කරන බව සත්‍ය ගරුක බව විශේෂයෙන් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් බෝසත් පාරමිතාව පිළිබඳව දක්වනකොට මේ සත්‍ය පාරමිතාව විශේෂ කරුණක් කොට දක්වනවා බෝසතාණන් වහන්සේ කෙනෙක් අතින් පවා සසර ගමනේදී අවශේෂ පව්කම් සිද්ධ වෙනවා ප්‍රාණඝාතය කරනවා ඒ කියන්නේ රජුන් හැටියට කටයුතු කරනකොට ඇතැම් අවස්ථාවල තමන්ගේ සතුරු කණ්ඩායම් සමග යුද වදිනකොට සතුරන් ඝාතනය කිරීම ආදී ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් වලට පහර දීම ආදීදී අනුන්ට හිංසා කිරීම ප්‍රාණඝාත, මනුෂ්‍ය ඝාතන ආදියත් බෝසත්වරු අතින් ඇතැම් අවස්ථාවල සිද්ධ වෙනවා. ඒ වගේම සොරකම ඇතැම් අවස්ථාවල සිද්ධ වෙනවා. සමහර අවස්ථාවල කාම මිත්‍යාචාරය සිදු වෙන්නට පුළුවන්. එතකොට නමුත් මේ මොසාව කියන කාරණය විවරණ ගත්තු තැන ඉඳලම බෝසත්වරේ කිසිම අවස්ථාවක තමන්ට හානියක් සිද්ධ වෙන විදිහේ අනුන්ට හානියක් සිද්ධ වෙන විදිහේ තමන්ට හානියක් කියලා කියන්නේ තමන්ගේ තමන් දැන දැන බොරුවක් කියනකොටම තමන්ගේ ගුණය නැසෙනවා. එතකොට අනුන්ට ඒකෙන් විපතක් සිද්ධ වෙනවා නම් ඒක වඩා මහා සාවද්ද පාප කර්මයක් බවට පත් වෙනවා. එතකොට ඒ විදිහට දන දන බොරු කීම ලොවට හානි කිරීම ඒ තුලින් බෝසත්වරේ කොයිම අවස්ථාවකවත් කරන්නට ඉඩ තබන්නේ නැතිව සුරක්ෂිත වෙන බව විශේෂයෙන් ධර්මයේ සඳහන් වෙනවා ඒක අපේ රේරුකාණේ මහානායක හඳුරු දක්වනවා මහ බෝසතාණන් වහන්සේ අතින් සමහර අවස්ථාවලදී ප්‍රාණඝාතයත් අදත්තා දානයත් මිත්‍යාචාරයත් සුරාපානයත් සිදු වී ඇති නමුත් අනුන්ගේ අර්ථය නැසෙන පරිදි බොරු කීමක් කවදාවත් සිදු වී නැති බව බෝධිසත්ත්වස්සහි ඒකච්චේසු ඨානේසු පානාතිපාතම්පි අදින්නාදානම්පි මිච්ඡාචාරෝපි සුරාපානම්පි හෝති යේව අත්ත භංජක විසංවාදං පන පුරක්ඛත්වා මුසාවාදෝ නාම නාහෝසි යනුවෙන් හාරිත ජාතක අටුවාවෙහි දක්වා තිබේ එතකොට මේ හාරිත ජාත කට්ට කතාවෙහි දැක්වෙන දේශනා පාඩයක් උහුට දක්වමින් මහානායක හඳුර අවධාරණය කරන්නේ බෝසතාණන් වහන්සේ කෙනෙක් නියත විවරණ ගත්තු තැන ඉඳලා උන්වහන්සේ එහෙම නැත්නම් Taman බුද්ධත්වයේ සඳහායි මේ ඉදිරියට යන්නේ කියන ඒ අදහස ස්ථාවර වුණු තැන ඉඳලා මොකද ඒක ස්ථාවර නොවේ නම් Tamanගේ ප්‍රාර්ථනාව සිහිපත් නොවි යම් ඕනෑතරම් වැරදි අඩුපාඩු සිද්ධ වෙන්නට පුළුවන්. හැබැයි විවරණ ගත්තට පස්සෙත් බෝසතාණන් වහන්සේ අතින් යම් යම් පව්කම් සිද්ධ වෙලා තියෙනවා. එතකොට අර පංච දුස්චරිතයෙන් අනෙකුත් දුස්චරිත හතරම සිද්ධ වුණත් අනුන්ට හානි සිද්ධ වෙන අනුන්ගේ අර්ථය විනාශ වෙන විදිහේ මුසාවක් උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ නැහැ කියන බවයි අවධාරණය කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ තරම් වැදගත් වෙනවා සත්‍ය අනාවරණය කරගන්න සත්‍ය අවබෝධ කරන්න යථාභූත ඥාන දර්ශනය ඇති කරගන්නට ඒ සත්‍ය නොවසන බව සත්‍ය ප්‍රකට කරන බව සත්‍ය ගරුක භාවය කියන කාරණය විශේෂයෙන් වැදගත් වෙනවා. ඒ නිසා තමයි ඒක පාරමිතා ධර්මයක් හැටියට මතු කරලා දේශනා කරලා තියෙන්නේ. එතකොට අපි අනිකුත් පාරමිතා පිළිබඳව කතා කළා වගේම සත්‍ය පාරමිතාව ගැන කතා කරනකොට එහි මූලික ස්වરૂපය මොකද්ද? පාරමිතාවක් හැටියට වඩනකොට අපි මොකද්ද එහිදී අවධානයට ලක් කළ යුතු කාරණය කියලා අපි මූලික වශයෙන් හඳුනා ගන්නට ඕන. ඒ පිළිබඳව විශේෂයෙන් චර්යා පිටක අට කතාවෙහි මහබෝසත් පාරමිතාව පැහැදිලි කරන විග්‍රහ වාක්‍යයෙන් දක්වන්නේ කරුණෝපාය කෝසල්ල පරිග්‍රහිතං විරති චේතනාදි භේදං අවිසංවාදනං සච්ච පාරමිතා එතකොට මහබෝසත්වරයෙකුගේ පාරමිතාවෙහි අනිවාර්යෙන්ම කරුණාව සහ උපාය කෞශල්‍ය පවතිනවා අවශේෂ ශ්‍රාවක බෝසත්වරුන්ගේ කරුණාව බරපතල විදිහට යෙදුනක් නැතත් උපාය කෞශල්‍ය සෑම කෙනෙක් සතුවම පාරමිතා පූර්ණයේදී තිබිය යුතුයි කියන බව අපි නැවත නැවත සිහිපත් කළායි. මොකද උපාය කියලා කියන්නේ අදාළ පරමාර්ථ සාධනය සඳහා සාධක බාධක හඳුනාගෙන බාධක දුරු කරමින් අවස්ථාවෝචිතව ස්ථානෝචිතව සාධක අවදි කරමින් අභියෝග යටපත් කරගෙන එහෙම නැත්නම් අභියෝග ජය ගනිමින් පරමාර්ථ සාධනය වෙත ක්‍රියාකාරී වෙන්නට නම් උපාය කෞශල්‍ය තිබිය යුතුයි. එතකොට ඒක සම්මා සම්බුදු කෙනෙකුට එහෙම නැත්නම් මහ බෝසත්වරයෙකුට පමණක් නෙවෙයි අවශේෂ ශ්‍රාවක බෝසත්වරුන්ටත් පච්චේක බෝසත්වරුන්ටත් උපාය කෞශල්‍ය කියන එක සාධාරණයි. නමුත් මහ බෝසත්වරයෙකුගේ උපාය කෞශල්‍ය වඩා තීව්‍රයි. මොකද උන්වහන්සේට තමන් සත්‍ය අවබෝධය කිරීම කියන කාරණයට එහා ගිය අන් අය සත්‍ය අවබෝධය සඳහා මෙහෙයවීම කියන බරපතල කාරණයක් මහබෝසත්වරයෙකුට පැවරලා තියෙනවා ඒක උන්වහන්සේගේ කාර්යභාරය උන්වහන්සේගේ කාර්යභාරයේ එක අඩක් තමන් වහන්සේ බුද්ධත්වයට සාක්ෂාත් කිරීම එක් අඩක් අනෙක් අඩ තමයි බුද්ධෝහං බෝධිස්සාමි මම අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කරවනවා ඒකයි උන්වහන්සේගේ අදිෂ්ඨානය ඉලක්කය ඒතර අනිත් අයට අවබෝධ කරන්න නිකම්ම ගිහිල්ලා අවසාන භවයේ ධර්ම දේශනා කළයි කියලා ඒගොල්ලෝ අවබෝධ කරන්න. ඒගොල්ලෝ භවයෙන් භවයේ පුරුදු පුහුණු කරන්නට ඕන සත්‍ය අවබෝධ කරන තැනට. එතකොට ඒ සත්‍ය හෙලි කරගන්නට සත්‍ය යථාර්ථය ප්‍රකට කරගන්නට ඒ අයගේ මනස පුහුණු කිරීමෙහිලා බෝසත්වරයෙකුට ඊටාම උපායශීලීව ක්‍රියාත්මක වෙන්නට සිද්ධ වෙනවා. එතකොට උපාය කෞශල්‍ය සාංශාරික වශයෙන් උන්වහන්සේ පුහුණු කරන නිසා තමයි අවසාන භවයේ ඒ සත්‍යහෙලි කරන්නට උන්වහන්සේට ඒ ඒ පුද්ගලයාට අනුරූපීව පාය කෞශල්‍ය පරිහරණය කරන්න පුළුවන් උනේ. දැන් අපි පැහැදිලිවම අපි නිතර කතා කරන උදාහරණයක් තමයි පටාචා කිසා ගෝතමිය. කිසා ගෝතමිය තමන්ගේ දරුවා මරණයටපත් වෙලා ඒ පිළිබඳව කම්පණයෙන් ශෝකයෙන් ඒ දරුවා කරපින්නාගෙන මේ දරුවා සුව කරලා දෙන්න කියලා ඇවිදිනකොට අන් අය විසින් තථාගතයන් වහන්සේ වෙත යොමු කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා කියන්නේ මගේ මේ දරුවා ජීවත් කරලා දෙන්න, සුවපත් කරලා දෙන්න. එතකොට ඇය මරණය තේරුම් ගන්න බැරි තරම් ලද බොළඳ චරිතයක් නෙමෙයි. නමුත් තමන්ගේ එකම බලාපොරොත්තුව විශේෂ බලාපොරොත්තුව එකම දරුවා අභාවයටපත් වුනහම ඒ දන්නා දහමවත් සිහි කරගන්න තරම් ඇය සති සම්පජඤ්ඤයකින් ඒ අවස්ථාවේ හිටියේ නැහැ. එතකොට අනිත් හැමෝම මේ අවස්ථාවේ ඇයට පහදා දෙන්නට උත්සාහ කළේ සත්‍ය. ඒ කියන්නේ නැගණියනේ මේ දරුවා මැරිලා මේ දරුවා සුවපත් කරන්න බෑ. මරණය කාටත් උරුමයි කියන බව ඒ ඇත්ත තමයි ඇයට පෙන්වා දෙන්නට උත්සාහ කළේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඍජුවම ඇත්ත ප්‍රකාශ කරනව වෙනුවට ඒ ඇත්ත ඇය විසින් පිළිගන්නා තැනට තහවුරු වෙන තැනට උන්වහන්සේ උපාය කෞශල්‍ය පාවිච්චි කරනවා. දරුවා මරණයටපත් වෙලා කියන ඇත්ත තමන් වහන්සේ ප්‍රකාශ කරන්නේ නැතුව ඇය විසින්ම එය හඳුනාගෙන අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන යථාර්ථය දකින තැනට උන්වහන්සේ මඟ හෙලි කළා. ඉතින් අන්න ඒ විදිහට ඊටාම සූක්ෂම විදිහට ඊළඟට අඟුලිමාල වගේ චරිතයක් ගත්තාම අපි දකිනවා තමන්ගේ මෑණියන් ඝාතනය කරන්න පවා පසුපස එලවාගෙන ගිය චරිතයක්. ඒතකොට එහෙත් චරිතයකට යථාර්ථය අවබෝධ කරන්න, සත්‍ය අවබෝධ කරන් තාම උපායශීලීව උන්වහන්සේ කටයුතු කළා. එතකොට හැම අවස්ථාවකම අපට පෙනෙනවා මේ තථාගතයන් වහන්සේගේ උපාය කෞශල්‍ය. එතකොට මේ උපාය කෞශල්‍ය සසර පාරමිතා පුරණ අවධියේදී උන්වහන්සේ පුහුණු කරන්නේ තමන්ගේ පාරමිතා ධර්ම දියුණු කරගන්න වගේම ඒ තමන්ගේ ශාසනයෙහි නිවන් දකින්නට අපේක්ෂා ඇති කරගෙන යන ශ්‍රාවක කණ්ඩායම ඒ ඇයට සත්‍ය අවබෝධ කරන්නට කෙසේ ක්‍රියා කළ යුතුද ඒ ඒ පුද්ගලයාගේ මානසික තත්ත්වය අනුව ඒ පුද්ගලයාගේ සිතුම් පැතුම් ආකල්ප අනුව දුබලකම් අනුව සත්‍ය හෙලි කරන්නට කෙසේ උපායශීලී විය යුතු සත්‍ය පමණක් නෙවෙයි අවශේෂ ගුණාංග දියුණු කරන්නට ඒ නිසා බෝසත්වරයෙකුගේ උපාය කෞශල්‍ය Tamange පාරමිතාව සම්බන්ධව පමණක් නෙමේ අන් අයට අවබෝධ කිරීම සඳහා උන්වහන්සේ උපාය කෞශල්‍යයෙන් යුක්ත විය යුතු වෙනවා. ඒ නිසා තමයි සෑම මහබෝසත් පාරමිතාවකම කරුණෝපාය කෞශල, කරුණාව සහ උපාය කෞශල්‍ය කියන ඒ වචන දෙක අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් සාමාන්‍ය ශ්‍රාවකයෙකුට සහ පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන ඒ බෝසත්වරුන්ට මහබෝසත්වරයෙකුට වගේ දියුණු කරන මහා කරුණාවක් නැති වුණාට අන් අය මෙහෙවීම සඳහා උපාය කෞශල්‍යයක් එය විශේෂයෙන් පුහුණු නොකළා වුණාට ඒ හැම කෙනෙකුටම Tamanගේ ගුණ නුවණ අවදි කර ගැනීම, අභියෝග ජය ගැනීම, සාධක හඳුනාගෙන ගොනු කර ගැනීම, බාධක දුරු කර ගැනීම, අකණ්ඩව මේ ගුණධම් දියුණු කිරීම කියන කරුණවලදී උපාය කෞශල්‍ය අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. එතකොට මෙහිදී ඒ කරුණු දෙක සහිතව පැහැදිලි කරනවා මොකක්ද සත්‍ය පාරමිතාව කියන්නේ? ඒ උපාය කෞශල්‍යයෙන් යුක්තව විරති චේතනාදි භේදං අවිසංවාදන. විරති චේතනාදී භේදයන්ගෙන් යුක්ත වූ නොරවටන ස්වභාවය. එතකොට අන්නය නොරවටන ස්වභාවයක් තියෙන්නට ඕන. ඒක විරති චේතනා ආදී ප්‍රභේදයන්ගෙන් යුක්ත වූ මනෝභාවය. දැන් අන්නය රවටන්නේ නැහැ ප්‍රකෘතිමත් කියන බව ඒක එක එක ස්වરૂපයෙන් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. සමහර වෙලාවට අඥානකම නිසා සියල්ල හෙලි කරනවා වෙන්නට පුළුවන්. එතකොට අඥානකම නිසා සියල්ල හෙලි කරන ගතිය එතකොට මාන්නය නිසා සියල්ල හෙලි කරන ගතිය එහෙම නැත්නම් මම දන්නවා කියලා පෙන්වන්න දේවල් මතු කරන ගතිය එතකොට ඒවා මේ කියන සත්‍ය පාරමිතාව නෙමෙයි. මෙතන සත්‍ය පාරමිතාව වෙන්නේ විරති චේතනාදි ભેදා. මොසාවාදයෙන් වැළකීම් වශයෙන් ඒ කියන්නේ බොරු කීමේ ආදීනව දකිමින් ඒකෙන් Tamanගේ ගුණ නැසෙන බව ලෝකෙට අනර්ථයක් වෙන බව තේරුම් අරගෙන හඳුනාගෙන ඒ මොසාවෙන් වැළකීලා සත්‍ය ප්‍රකාශ කරන ගතිය. එතකොට අන්න ඒ වගේ ਵਿਚාරපූර්වකව ඇතිවෙන නිවැරදි චේතනාව. එහෙම නැති වුණොත් හුඟක් දෙනා තමන් අවංක වෙන්නට ගිහිල්ලා තමන් සත්‍යවාදී වෙන්නට ගිහිල්ලා ලෝකයේ ඉදිරියේ කිව යුතු දේ ප්‍රකාශ කරනවා නොකිව යුතු දේ ප්‍රකාශ දැන් අපි සත්‍යවාදී වෙනවයි කියලා අපි දන්නා සියල්ල ලෝකයට කිව යුතුයි කියලා නියමයක් නැහැ. එහෙමනම් අපි ලෝකයට කිව යුත්තේ ලොවට යහපතක් වෙන දේ පමණයි. අපි සත්‍යවාදී කියලා සියල්ල කියන්නට ගිහිල්ලා හරියන්නේ අපි අවංකයි කියලා සියල්ල හෙලි කරන්නට ගිහිල්ලා හරියන්නේ ඒකෙන් අහන කෙනාට සමාජයට අනර්ථයක් වෙනවා නම් ඒබඳු තැන අපි සත්‍ය නොකිව යුතුයි. ඒතර සත්‍ය නොකිව යුතුයි කියලා කියන්නේ බොරු කියන්න කියන එක නෙමෙයි. වංචා කරන්න කියන එක නෙමෙයි. අනුන් රවට්ටන්න කියන එක නෙමෙයි. බොරු කියනවා කියන එක වෙනම කාරණයක් සත්‍ය හෙලි නොකොට සිටිනවා කියන එක වෙනම කාරණයක් සත්‍ය හෙළි නොකරන්නේ ඇයිද? ආත්මලාභයක් පිණිස නෙමේ ලොවට සිදුවෙන අනර්ථය වළක්වන්නට නම් ඒ ඥාන සංප්‍රයුක්ත ක්‍රියාවක්. ඉතින් ඒ නිසා විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි බෝධිරාජ කුමාරයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා සත්‍යවාදී බව පිළිබඳ. එතකොට තථාගතයන් වහන්සේ ලෝකයට හිතකර දේවල්මද කියන්නේ? ලෝකයා ප්‍රියමනාප විදිහටමද කතා කරන්නේ? එතකොට මෘදු මොලොක් වචනමද කතා කරන්නේ පරුස වචනත් කතා කරනවා. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවස්ථාවෝචිතෝ පුද්ගලයාගේ යහපත පිණිසයි තථාගතයන් වහන්සේ ක්‍රියාත්මක. ඉතින් මේ සංවාදයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වනවා සත්‍ය උනත් එය අනුන්ට ප්‍රියශීලී උනත් අහන කෙනාටත් ප්‍රියමනාපයි කාරණයක් සත්‍යයි නමුත් ඒක ප්‍රකාශ කිරීමෙන් අනර්ථයක් වෙනවා නම් තථාගතයන් වහන්සේ එය ප්‍රකාශ කරන්නට කල් දන්නවා ඒ කියන්නේ සුදුසු අවස්ථාවේ විතරයි. සුදුසු අවස්ථාවේ සුදුසු තැනදී සුදුසු පුද්ගලයාට විතරයි ප්‍රකාශ කරන්න. එහෙම නැත්නම් ප්‍රකාශ කරන්නේ නැහැ. මේ කාරණේ අපිට හොඳට පැහැදිලි වෙනවා. එක් අවස්ථාවකදී මුගලන් මහරහතන් වහන්සේ සහ ලක්කන හාමුදුරුව ගිජ්ජකූට පර්වතයෙන් පහළට බහිනකොට මුගලන් හාමුදුරුව සිනහ පහළ කරනවා. ලක්කන හාමුදුරුව අහනවා ඇයිද කියලා. එතකොට මුගලන් හාමුදුරුවෝ මේ පිළිබඳව කිසිවක් කියන්නේ නැහැ. ඒක මෙතනදි කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ වෙත ගියාට පස්සේ එතනදී අහන්න කියලා උන්වහන්සේ කියනවා. ඊට පස්සේ උන්වහන්සේලා පිණුසිඟා වැඩලා දන් වළඳලා සවස් භාගයේ බුදුරජාණන් වහන්සේ වෙත පැමුණුනාට පස්සේ තථාගතයන් වහන්සේ සමග අගිය තොරතුරු කතා බහ කරලා ඊට පස්සේ ලක්කන හාමුදුරුව අර කාරණේ මතු කරනවා. ස්වාමීනි අද උදේ ගිජ්ජකූට පර්වතයෙන් පහළට බහිනකොට මොගලන් මහරහතන් වහන්සේ සිනහ පහළ කළා. ඇයිද කියලා අහපුවම ඒක කිව්වේ නෑ ඔබ වහන්සේ ඉදිරියේ කියන්නම් කියලා. ඉතින් ඒ නිසා දැන් තථාගතයන් වහන්සේ ඉදිරියට පැමිණි නිසා ස්වාමීනි එහි ඒ ඔබ වහන්සේ සිනහ පහළ කළේ ඇයිද කියලා කියන්න. එතෙන්දී මොගලන් හාමුදුරුවෝ සිහිපත් කරනවා මම ඒ සිනහ පහළ කළේ මම දැක්කා එක්තරා ප්‍රේතේ ශ්‍රමණ වේශේ සිවුරු දරාගෙන පාත්‍ර දරාගෙන භික්ෂු වේශයක් ඇති ප්‍රේත ආත්ම භාවයක් අවකාශයේ සැරිසරනවා පාත්‍රයක් ගිනිගෙන සිවුරක් ගිනිගෙන මුළු සරුවාංගෙම ගිනිගෙන ආකාශයේ සැරිසරනවා එතකොට ඒක දැකලා මේ සත්වයින් සාංශාරික කර්ම භුක්ති විඳින ආකාරය කියලා දහම සිහි කරලයි සිනහ පහල කළේ කියලා උන්වහන්සේ සිහිපත් කළා. එතකොට ඇයි එහෙමනම් ඒක නොකිව්වේ? ඒක ලක්කන හාමුදුරුවන්ට නොපෙනෙන නිසා. මේ කාරණේ සිහිපත් කළාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බෞද්ධයන් මම බුදු වෙච්ච දිනේ බෝධි මණ්ඩපයේදීමයි ওই ප්‍රේතයා දුටුවේ. නමුත් මම මේ වෙනතේ කාටවත් ඒක කියන්න ගියේ නැහැ. මොකද අන් අයට ඒක දකින්නට නොහැකි නිසා තථාගතයන් වහන්සේගේ වචනේ නොපිළිගත්තොත් එයාට අනර්ථයක් ඒ අනර්ථයෙන් මුදවන්නටයි තථාගතයන් වහන්සේ අර සත්‍ය හෙළි නොකරන. දොර දැන් මුගලන් සාක්ෂියට ඉන්න නිසා තමයි ඒ කාරණේ එතනදි පැහැදිලි කරන්නේ. ඒ වගේම අපි දකිනවා සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ අර දස අව්‍යාකෘත ප්‍රශ්න අහන තැන්වලදී උන්වහන්සේ නිශ්ශබ්ද වෙනවා. ඒතර එක අවස්ථාවක එක බ්‍රාහ්මණයෙක් ඇවිදින් ආත්මයක් ඇතද නැතද ආදී ප්‍රශ්න ඇහුවාම බුදුහාමුදුරු නිශ්ශබ්ද වෙලා ඉන්නවා. ඒ බ්‍රාහ්මණයා ගියාට පස්සේ ආනන්ද හාමුදුරුවෝ අහනවා "ඇයි ස්වාමීනි ඔබ වහන්සේ තන්දි පිළිතුරක් නොදුන්නේ?" ඉතින් ආත්මයක් කියලා එකක් නැහැ කියන බව පැහැදිලි කරන්නට පුළුවන්. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නමුත් ඔහු ඒක ගන්නේ යථාර්ථයේ හැටියට නෙවෙයි ඔහු දෘෂ්ටිගතික. එතකොට ඒ දෘෂ්ටිය එක්කලා ඔහුට යහපතක් නෙමෙයි ඉන්නේ දැන් ඉන්න දෘෂ්ටියට අමතරව තව ටිකක් පටලවා ගන්න එකයි වෙන්නේ. ඔහුට අනර්ථයක් නොවන්නටයි ඒ කාරණේ ගැන වැඩි පැහැදිලි කරන්න ගියේ නැත්නම් එතකොට දැන් ඉන්න පටලැවිල්ල විතරයි අමතරව පටලවා ගන්නෙ නැහැ. මෙන්න මේ විදිහට බුදුවරු තමන් දන්න සියල්ල දේශනා කරන්නේ. ඒ නිසා තමයි සින්සපා වනේදී කොළමිටක් අතට අරගෙන බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මම අවබෝධ කරගත්තු ධර්මයේ මේ වනාන්තරයේ කොළ වගේ නම් මම නුවලාට දෙසූ ධහම මේ අතට ගත්තු කොළමිට තරම් සල්පයක්. එයි එතකොට අනිත් ඒවා නොදෙසුවේ. ඒ ඍජුවම නිර්වාණ අවබෝධයට උපකාර වෙන්නේ නැහැ, අත්‍යවශ්‍ය නැහැ. ඒ වගේම ඒ තමන්ට නොයට හෙන තමන්ට ප්‍රත්‍ය නොවන තමන්ට ප්‍රත්‍යක්ෂ නොවන කාරණා තථාගතයන් වහන්සේ පැහැදිලි කළොත් ඒ නිසා වාද විවාද මත මතාන්තර මිත්‍යා දෘෂ්ටීන් විවිධ අර්බුද මතුවෙනවා. එතකොට ඒ අනර්ථය ලෝකයට කරන්නට නෙමෙයි බුදු කෙනෙක් පහළ බුදු කෙනෙක් ලොවට පහළ වෙන්නේ යථාර්ථය ප්‍රකට කරන. ඒ යථාර්ථය ප්‍රකට කළ යුත්තේ ඒ පුද්ගලයාගේ ප්‍රඥාවේ ප්‍රමාණයෙන්. තථාගතයන් වහන්සේගේ ਸਰවඥතා ඥාණයෙන් දකින ප්‍රමාණය අනිත් කෙනෙකුට දකින්න බෑ. එතකොට ඒ තමන් වහන්සේ අවබෝධ කරගත් සියල්ල දේශනා කරන්න ඒක අහන්න දරා ගන්න නම් එක්කෝ තවත් සම්මා සම්බුදු කෙනෙක් ඉන්නට ඕන. එහෙම නැත්නම් අනිත් අයට ඒක වෙහෙස පිණිස, වික්ෂිප්ත බව පිණිස, වාද විවාදය පිණිස හේතු වෙනව ඇරෙන්න යහපත පිණිස හේතු වෙන්නේ. එහෙමනම් අන්න ඒ විදිහට අපි කාරණේ ඇත්ත උනත් දැන් සාමාන්‍ය සමාජය නම් කියන්නේ ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්නට ඕන නෑ කියලා. එතකොට ඇත්ත කියන්නට ඕන. හැබැයි බුදුදහමේ ඊට වඩා සංයමයක් තියෙනවා. ඊට වඩා দমনයක් තියෙනවා. සචේතනිකව අපි මේ සත්‍ය හෙලිකල යුත්තේ අනුන්ට අනර්ථයක් නොවන තැන. එහෙම නැති වුණොත් මම බොරු කියන්නේ මම ඇත්ත කියන කෙනෙක් කියන ඒ විදිහේ ආකෘතියක් හදාගෙන Taman කටයුතු කරමින් අර දන්නා සියල්ල ලෝකයට හෙළි කරන්න ගියොත් ඒකෙන් සමාජයට සිද්ධ වෙන හානිය විනාශය මෙපමණයි කියලා කියන්නට බෑ තම අවස්ථාව. දැන් අපි දන්නවා වර්තමානයේ මාධ්‍ය හැසිරවීම පිළිබඳව ගත්තන් පස්සේ ඒ අය නිතරම උත්සාහ කරනවා තොරතුරු දැනගැනීමේ අයිතිය මිනිස්සුන්ට තියෙනවා. ඒ නිසා මේ රටේ ලෝකේ සිද්ධ වෙන හැම දෙයක්ම මිනිස්සු දැනගන්න ඕනේ. ඒතර දැනගැනීම නිසා මොකක්ද වෙන්නේ? නැති අර්බුද මතුවෙනවා. එතකොට අසවල් තැන මේ විදිහට තමන්ගේ දරුවා වැසිකිලි වලට දැම්ම ගඟට වීසිකලා කියන කතාව ප්‍රවෘත්ති වලට කිව්වන් පස්සේ ඒ ආසන්න සති දෙක තුන ඇතුළත තවත් දරුවෝ ඒ විදිහට වැසිකිලි වලට වීසි කරනවා ගඟට වීසි කරනවා. ඇයි අර වගේ මානසික පීඩනයකින් ඉන්න අය කල්පනා කරනවා ඒක අපටත් හොඳ විසඳුමක් වගේ. එතකොට කියන්න යන්නේ වෙන කතාවක්. කියන්න යන්නේ සමාජ අපරාධ පිළිබඳ ඒකෙන් වැළකී යුතුයි කියලා. නමුත් ග්‍රහණය කරන්න වෙන කතාවක්. ඒ නිසා අපි ලෝකෙට දේවල් ප්‍රකාශ කරද්දී ඊටාම ප්‍රවේසම් වෙන්නට ඕන ඒ ඒ හෙලි කරන්නේ සත්‍ය වුණාට ඒකෙන් ලෝකයක් ග්‍රහණය කරන්නේ කොමක්ද? ඒක හෙලි කිරීමෙන් හොඳක්ද වෙන්නේ නරකක්ද වෙන්නේ? එහෙම ਵਿਚාරයක් නැති වෙච්ච ගමන් මාධ්‍ය හැසිරවීම තුළ සමාජයට යහපතට වඩා විනාශේ විකෘතිය සිද්ධ වීමේ ප්‍රවණතාවය වැඩි. ඒ නිසා හැම විටම අපි කියන්නේ කොමක්ද? ඒ කියන එකේ පරමාර්ථය මොකක්ද? ඒක දැනගෙන අපට ඒක අවස්ථාව යෝග්‍යද ඒ වගේම තන සුදුසුද ඒ අහන කෙනාට ඒක දරන්න පුළුවන්ද එහෙම නැත්නම් මේකෙන් අමතර ප්‍රශ්න ටිකක් ඇති වෙනවද මේක නිවන් දැකීම සම්බන්ධව පමණක් නෙමේ සාමාන්‍ය සමාජය තුළ අපි ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙකුට උනත් මේවා වැදගත් වෙනවා Taman පිළිබඳ සියලු සත්‍ය බිරිඳට සැමියාට හෙළි කළ යුතුයද එතකොට හෙලි කළාට කමක් නැහැ. ඇයට හෝ ඔහුට ඒක දරන්න පුළුවන්. එම දරන්න බැරි ප්‍රමාණයේ දේවල් හෙලි කරන්න ගියාම විවාහ කිවිස ගන්නට ආසන්න වෙලා ඉන්නවා නම් ඒ අවස්ථාවේදී අර සියල්ල දරා ගන්න පුළුවන් ඒ යට ගියාව අපිට ප්‍රශ්නයක් නෙමෙයි ඒවා ගැටලුවක් නෙමෙයි ඒවා දැන් ඔක්කොම අපි අමතක කරමු කියලා. හැබැයි දරුවෙක් දෙන්නෙක් ලැබිලා විවාහ ජීවිතේ වසර කීපයක් ගත වෙනකොට තමයි ඔන්න අර පරණ කතන්දර ඇදගෙන ඒවෙන් ඔවුනොවුන් ගැටෙන්නට පටන් ගන්න විකසාද වෙන්න සූදානම් වෙන්නේ. ඇයි මේ? අරවා යට කරගෙන ඉන්න අර සරාගී හැඟීමෙන් Tamanට අනේකා අහිමි වෙයි කියන අදහසෙ හිමි කරගත්තට පස්සේ Tamanගේ කාමදාහය ටිකෙන් ටික අඩු වෙලා යනකොට තමයි ඔන්න අර පුංචි පුංචි ඒවා ඇදලා ගන්න ඊළඟට. එතකොට ඒ සමස්ත පෞල් සංස්ථාව දෙදරා යන්න මොකද්ද හේතු වෙන්නේ? ඔරොත්තු දෙන්නේ නැති જાති ප්‍රකාශ කිරීම. එතකොට ඒකෙන් අදහස් කරන්නේ බිරිඳට හෝ සැමියාට තමන් වංක වෙන්නට කියන එක නෙමෙයි. දේවල් වසන් කරන්නට කියන එක නෙමෙයි. අනේකාට දරන්නට බැරි අපි ඒක නොකියා සිටීම අපරාධයක් නෙමෙයි. හැබැයි බොරු කියන එක සුදුසු නෑ. දැන් මේ ඊයේ පෙරේදත් එක නෝනා මහත්මියක් අපෙන් විමසුවා විදේශගතව සිටින කෙනෙක්. එතකොට එතුමිය යම් පින්කමක් කරන්නට සූදානම් වෙනවා. හැබැයි මහත්තයා සමහර වෙලාවට ඒවා ඉච්චන අනුමත කරන්නේ නැහැ. එතකොට ඔහු ඒක දැනගත්තොත් ඒක විවේචනය කරලා බොහෝ අකුසල් සිද්ධ කරගන්න. ඒ නිසා ස්වාමීන් වහන්ස මම මගේ ජීවිතේ මම මහත්යාට දේවල් කියන්නේ නැතුව එහෙම කරන්නේ මම එහෙම වංචා කරන රවටන කෙනෙක් නෙමෙයි. හැබැයි මම මේ පින්කම ගැන මහත්යට කිව්වේ නැහැ. කිව්වේ නැතුව මම තනියෙන් ඒක සැලසුම් කරලා කරන්නට යන්නේ. මම මේ කරන්නේ වැරද්දක්ද? මම මේ කරන්නේ අපරාධයක්ද? එතනදී අපි පැහැදිලි කරලා දුන්නා අපි බොරුවක් කියන එක සුදුසු නැහැ. රවටන එක සුදුසු නැහැ. පින්කමක් කරනකොට අනිත් කෙනාටත් ඒක දැනුම් දීලා අනුමෝදන් කරවන එක හොඳයි. හැබැයි ඒක කියන්නට ගියාම අනේකාට අනර්ථයක් නම් වෙන්නේ ඒ මතු තැනකදී නොකියා සිටීම හොඳයි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ කොසල් කොසල් රජුරෝ සහ මල්ලිකා දේවිය අසද්දෘෂ්‍ය මහා දානයක්. ඒ අසද්දෘෂ්‍ය මහා දාණයට එක දවසට 14 කෝටියක් රන් කහවණු වියදම් කරලා තමයි බුද්ධ ප්‍රමුඛ 500ක් රහතන් වහන්සේලාට දන් දුන්. එතකොට දැන් මේ ගැන හිත පහදවා ගත්තු අය වගේම හිත නරක කරගත්තු අමාත්‍යවරයෙකුත් හිටියා. බුදුරජාණන් වහන්සේ දානි වන්දලා නිහඬවම විහාරයට වැඩියා. ඒ පිළිබඳව කිසිදු අනුමೋದනාවක් නොකොට. ඉතින් රජුරෝ කලබල වුණා, වික්ෂිප්ත වුණා, අපි අතින් වරදක් සිද්ධ වුණා. වෙනදා සාමාන්‍ය දානයක් දුන්නත් බුදුරජාණන් වහන්සේ දීර්ඝ අනුශාසනාවක් කරනවා. අද මෙච්චර මහා දානයක් දීලත් ඇයිද තථාගතයන් වහන්සේ අනුශාසනාවක් නොකළේ? ඊට පස්සේ ඉක්මනට Tamanගේ පරිවාරයත් එක්කලා විහාරයට ගිහිලා තථාගතයන් වහන්සේගෙන් සමාව ගත්ත ස්වාමීනි අපි අතින් වරදක් වුණා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මහරජතුමනි ඔබෙන්වත් අන් කෙනෙකුගෙන්වත් වරදක් සිදු වුණේ නැහැ. නමුත් දහම් නොදෙසුවේ බොහෝ දෙනාට දහම් දෙසුවා නම් යහපතක් වෙනවා. හැබැයි ඔබ ඔබ ඔබගේ එක අමාත්‍යවරේ මේ පින්කම ගැන බොහොම හිත දූෂ්‍ය කරගත්. මේක ගැන නැවත නැවත අගය කරලා වර්ණනා කරලා කතා කරන්න ගැන ඔහුට ඒක දරන්න බෑ. ඔහු සමහර විට මිය යන්නට තිබුණා. දැන් ඒ කාලේ හැටියට කියනවා නම් හදවත පුපුරා මිය යනවා. හදවත පුපුරා කියන්නේ heart attack හැදිලා හෘද හෘද කම්පනයක් තුලින් ඒ තරත්ත මිය යන්නට තිබුණා. එතකොට ඔහුගේ ජීවිතේ රකින්න ඕන නිසා එතනදි ධම්ම දෙසුවේ. කියලා බුදුරජාණන් වහන්සේ විහාරයේදී ඒ අනුමೋದනාව කරනවා බොහෝ දෙනා සෝවාන් ආදී මාර්ගඵල වලටපත් වෙනවා. එතකොට තථාගතයන් වහන්සේ සත්‍ය දන්නවා ඒ වගේම අර්ථය පිණිස අනිත් අයට ඒක ප්‍රියයි නම් දේශනා කරන්නට සැලකිලිමත් වෙනවා. හැබැයි ඒක දේශනා කළ යුතු තැන, දේශනා කළ යුතු පුද්ගලයා ඒ අවස්ථාව හරියට දැනගෙනයි ප්‍රකාශ කරන්නේ අනර්ථයක් නොවෙන්න. ඒ නිසා අපි සත්‍යවාදී වෙනවයි කියලා, අපි අවංක වෙනවයි කියලා නිකම්ම අපි දන්න හැම දෙයක්ම ලෝකේ ඉදිරියේ හලන එක නෙමෙයි. ලෝකේ ඉදිරියේ निराවරණය කරන එක නෙමෙයි. මෙතනදී මේ කියන වචන ටික විශේෂයෙන් වැදගත් වෙනවා විරති චේතනාදි ભેදං අවිසංවාදං. ඒතර මොකද්ද සත්‍ය ගරුක බව එහෙම නැත්නම් සත්‍ය පාරමිතාව කියලා කියන්නේ මුසාවෙන් වැළකීම නම් වූ විරතිය. විරති චෛතසික තුනක් තියෙනවානේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඒතර මෙතන ඇති වෙන්නේ සම්මා වාචා. සම්මා වාචා කියවහම මුසාවාද විතරක් නෙවෙයි පිසුණු වාචා, පරුස වාචා, සම්පප්පලාප ආදි මේ සියල්ලක්. එතකොට මෙතනදී මුසාවෙන් වැළකීම් කියන විරති චේතනාව සහිත අවිසංවාදන ලෝකයා නොරවටීම ලෝකයා නොරැවටීම් වශයෙන් මුසාවෙන් වැළකීම් වශයෙන් ලොවට යහපතක් වෙන විදිහට සත්‍යහිලි කරනවා. එතකොට තමන් මුසාවෙන් වැළකීම අවශ්‍යයි ලෝකයා නොරැවටීම අවශ්‍යයි හැබැයි ඒ සත්‍ය හෙලි කිරීමෙන් අනර්ථයක් වෙනවා නම් ඒ බඳු තැනදී නිහඬව සිටින්නට තරම් අපට ප්‍රඥාවක් තියෙන්නට ඕන අපට සංයමයක් තියෙන්න. දැන් සමහරව අපිට හමු වෙනවා සමාජයේ මට නම් ඇත්ත නොකිය ඉන්න බෑනේ. මට මොකක් හරි කෙනෙකුගේ වරදක් දැක්කන් පස්සේ කට නලියනවා. කට කෑවත් කමක් නැහැ මට ඒක කියන්න ඇත්ත කියලා මලක් කමක් මට ඒක හංගගෙන ඉන්න බෑ. ඒක දැනගත්තාම මට කියන්න ඕන. ඒතකොට ඒ තියෙන්නේ මොකද්ද? අවංකකම ඍජු බව වගේ පෙනුනට ඒ තියෙන්නේ තනිකරම නැහැදිච්ච බව. ඒ කියන්නේ Tamanට සංයමයක් තමන්ට පාලනයක් නැහැ. තමන් දැනගත්තු දේ අනිත් අය ඉදිරියේ එලි කරනකම් තමන්ට නිනවුවක් නැහැ. ඒක දරාගෙන ඉන්නට තරම් තමන්ට ආත්ම ශක්තියක් නැහැ. එතකොට එතන තියෙන්නේ අවංක භාවය නෙමෙයි. නමුත් සාමාන්‍ය සමාජයේ ඒක හඳුනා ගන්න හරීම අවංක කෙනෙක් මොකුත් හංගන්නේ නැහැ. සියල්ල කියනවා, සියල්ල එලිපිට කියනවා. එතකොට සමහර වෙලාවට ගිහි පැවිදි දෙපිරිසම අතර අපට බඳු අය හමු වෙනවා. අපි ඔය ඇතුළ එකයි පිට එකයි නැහැනේ අපි කියන දේ කරනවා කරන දේ කියනවා කියලා ඒ අයගේ ජීවිතේ නොයෙකුත් නොසණ්ඩාලකම් ඒ වගේම අපරාධ අකුසල කර්ම දුරාචාරයන් ඒ අය රස කරලා අනිත් අයත් එක්කලා කියනවා මං අර එහෙම කළා මෙහෙම කළා එතකොට අනිත් අය දකින්නේ හරිම අවංක චරිතයක් වගේ අනිත් අය දකින්නත් පුළුවන් ඔහුටත් කියා ගන්න ඕන වෙන්නේ ඒකයි අපි දේවල් හංගන්නේ අපි අවංකයි එතකොට අවංක භාවය කියලා කියන්නේ ලෝකෙට අනර්ථ කිරීම නෙමෙයි. එහෙම තමන්ගේ වැරදි අඩුපාඩු නැවත නැවත අනිත් අය ඉදිරියේ කියනකොට ඒ අයටත් ධෛර්යයක් එනවා. ඒ අයටත් කුතුහලයක් ඇති වෙනවා ඒ වරද කිරීම සම්බන්ධව. ඒ නිසා විශේෂයෙන් බාල පරපුර වරදට පෙළඹෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා වැඩිහිටියෝ කරන වැරදි ඒ අය ඉදිරියේ කතා කිරීම සහ ප්‍රවෘත්ති ආදියෙන් ඒ අය දැනුවත් එතකොට වරදෙහි ඇති වරද පෙන්වා දෙන්න අවශ්‍යයි. වරදෙන් වළකින හැටි කියා දෙන්නට අවශ්‍යයි. ලෝකය සමස්තයක් හැටියට හංගලා යථාර්ථය හෙළි කරන්නට බෑ. නමුත් ඒ අයගේ මානසික தત્ත්වය තේරුම් ගන්න ඕන මේ ප්‍රකාශනය කළාම වරදින් වළකින එකද වෙන්නේ වැරද්දට පෙළඹෙන එකද <laughs> මේ සම්බන්ධව මම පැවිදි කරපු අපේ නායක හාමුදුරුව අපට කුඩා කාලේ කිව්ව කතා ප්‍රවෘත්තියක් තමයි බණ කීම සම්බන්ධව ඒක ස්වාමින් වහන්සේ නමක් ධර්මදේශනාවකට ගිහිල්ලා ගම් පළාතක සතුන් මැරීමේ ආදීනව ගැන කතා කරනකොට උන්වහන්සේ කියලා තියෙනවා. උන්වහන්සේ කියලා තියෙනවා ඉතින් අද කාලේ මෙහෙම විවිධ උපක්‍රම යොදලා මිනිස්සු සත්තු මරනවා. මේ විදිහට එක ගමක වඳුරු රිලව් ඉන්නවා. එතකොට ඒ ඒ සත්තුන්ව පළවා හැරියට ඒකෙන් බේර ගන්න බෑ. අන්තිමට මිනිස්සු අර වඳුරන්ව මරන්න මොකද්ද යදපු උපක්‍රමය කුරුම්බ ගෙඩි කඩලා ඒකේ ඇස්ස ගහලා පුංචි සිදුරක් හදලා ඇදුරේ ලොඳ ටික හැන්දකින් හූරලා තියලා තියෙනවා. එතකොට අර වඳුරෝ රිලව් යවිදින් අර කැතුලට අත දාලා අර ලොඳ ටික අතට අල්ලගත්තන් පස්සේ අත මිට බැලනවා. එතකොට මේක අර සිදුරෙන් ආපහු ගන්න බෑ. එතකොට දැන් වඳුරගේ රිලවගේ ස්වභාවය තමයි මොකක් හරි අතින් හිර කරගත්තාම ඒක අතාරින්නේ නැහැ. ඊට පස්සේ මිනිස්සු පොල්ලක් අරගෙන පස්සෙන් පන්නගෙන යනවා. පන්නගෙන යනකොට දැන් අරක අතාරින්න මේකත් උස්සගෙනමයි දුවන්නේ. ඉතින් එතකොට උගේ වේගය බාල වෙනවා. එතකොට මිනිස්සු පිටිපස්සෙන් ගිහිල්ලා පොල්ලෙන් ගහලා මරා ගන්න. ඉතින් මෙන්න මේ විදිහට අපරාධ කරනවා මිනිස්සු කියලා. ඉතින් අද මේ කතාව කිව්වට ගැටලුවක් නැහැ. මොකද මේ කහන අය එහෙම දෙයක් කරන්න යන්නේ නැති නිසා. එතකොට නමුත් දැන් මේ කතාව ඒ හාමුදුරුවෝ බණට කිව්වේ ගමක. ඊට පස්සේ දැන් උන්වහන්සේට ඕන උනේ ප්‍රාණඝාතයෙන් මිනිස්සු වළක්ව ගන්න. නමුත් පහුවදා බලනකොට ඒ අවට ගමේ මිනිස්සු අර විදිහට කුරුම්බා ගෙඩි කපලා ඇස්ස ගහලා පොඩි සිදුරු හදලා ලොඳ හූරලා තියලා තියනවලු වඳුරවල්ලා. ඒතකොට දැන් උන්වහන්සේට කියන්න ඕන උනේ සමාජයට වෙන දෙයක්. හැබැයි මහජනතාව ගත්තේ වෙන දෙයක්. ඇයි යමක් ප්‍රකාශ කරද්දී සුදුසු පිරිසකට ඒක ග්‍රහණය කරගෙන ඒ වරදින් මිදෙන්න පුළුවන් පිරිසකට ඒ කතාව කිව්වොත් විතරයි ඵලදායි. එහෙම නැත්නම් මහා අනර්ථයක්. ඒ නිසා සත්‍ය උනත් නොසුදුසු තැන ප්‍රකාශන කළ යුතුයි. දැන් එක් අවස්ථාවක එක භික්ෂුන් වහන්සේ නම වනාන්තරයක වැද්දෙකුට ප්‍රාණඝාතය ආදීනව ගැන කියලා. ඒතර දෙවි දේවතාව කෝලාහල කළා. අර භික්ෂුව නොසුදුසු තැන දහම හලනවායි. එතකොට ධහම කියා දෙන්න ඕන ඒකේ පිහිටන්න පුළුවන් කෙනෙකුට. එතකොට පුද්ගලයා අවස්ථාව හඳුනා ගන්නට බැරි නම් ඒතනත්තා ධම් දෙසන්නට සුදුස්සෙක් නෙමෙයි. දැන් ඔය පහුගිය කාලෙත් අපට ආරංචි වුණේ එක ස්වාමින් වහන්සේ නමක් ඔය මාළු මරණ ගම්මානයක ওই වගේ දේශනාවක් කරන්න ගිහිල්ලා මහා කලබගෑනියක් ඇති වුණයි කියලා අන්තිමට මිනිස්සු විරුද්ධ වෙලා ඒ හාමුදුරන්ට ගහන්න ඇවිල්ලා ඔහොම ප්‍රශ්නයක් මේ ලංකාවේ. එතකොට ඇයි මේ සුදුසු නැති තැන සුදුසු නැති පුද්ගලයන් ඉදිරියේ සත්‍ය හෙලි කරන්නට යාමේ අනර්ථය. දැන් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් අපට හානියක් වුණත් අපි ඇත්ත කියන්න ඕන. Tamanට හානියක් වුණා කියන එක ඒක Taman Tamanට දරා ගන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. දැන් මේ පාරමිතා කතාවේදී අපි ඉදිරියට කතා කරනවානේ Tamanගේ සම්පත් අහිමි වීම, අමුදරුවන් අහිමි වීම ඒවා සිද්ධ වුණත් තමන්ට ඒක දරාගෙන සත්‍ය ප්‍රකාශ කරන්න සත්‍යෙහි පිහිටා සිටින්න පුළුවන් වෙනවා. ඊළඟට අංග ප්‍රත්‍යංග අහිමි වුණත් සත්‍යෙහි පිහිටා සිටින්න පුළුවන් වෙනවා. ඊළඟට ජීවිතය අහිමි වුණත් එතකොට තමන්ගේ ධනය අහිමි වීම, අමුදරුවන් අහිමි වීම, අංග ප්‍රත්‍යංග අහිමි වීම, ජීවිතය අහිමි වීම කියන කාරණය ඒක තමන් දරා ගන්නට පුහුණු වීම තමන්ගේ කාරණා. එතකොට ඒක තමන් කැමැත්තෙනුයි කරන්නේ. නමුත් අනිත් අයගේ ජීවිතවලට හානි වෙන්න, අනිත් අය අර්බුදයට පැමිණෙන්න, අනිත් අය වරදට පෙළඹෙන්න, අනිත් අයට හානි පාඩු පැමිණෙන විදිහේ ප්‍රකාශනයක් කරන්න අපට අයිතියක් නැහැ. එතකොට තමන්ගේ ජීවිතේ පරිත්‍යාගයෙන් ගුණධම් වඩනවා කියන්නේ සියද විනාශා ගැනීම නෙමෙයි. ඒක තමන් කැමැත්තෙන් දරා ගන්නවා ගුණය සඳහා. එතකොට තමන්ගේ ජීවිතය සම්බන්ධව ඒ විදිහට ගුණය වෙනුවෙන් යම් කැපකිරීමක් කරන්න තමන්ට පුළුවන්. හැබැයි අපි යමක් ප්‍රකාශ කළාම ඒකෙන් අනිත් අය අර්බුදයටපත් වෙන්න ඕන කියන එක නෑ මං ඇත්තනේ කිව්වේ ඉතින් මොනවා වුණත් මට කරන්න දෙයක් නෑනේ ඇත්ත කියන එක මගේ වැඩක් නේ එහෙම හරියන්නේ නෑ අපි යමක් ප්‍රකාශ කරනකොට ඒ පිළිබඳව වගකීම් සහිත වෙන්නට ඕන ඒකෙන් හානියක්ද යහපතක්ද වෙන්න කියලා ඒ නිසා විරති චේතනාදි භේදං අවිසංවාදනං මෙතන මුසාවෙන් වැළකීම ඊළඟට නොරවටීම කියන කාරණා මුල් කොටගෙන තමයි මේ සත්‍ය ප්‍රකාශ කිරීම සිද්ධ කෙරෙන්නේ. එතකොට ඔය විදිහට අපි මූලික වශයෙන් හඳුනා ගන්නට ඕන මේ සත්‍ය පාරමිතාවේ මූලික ස්වરૂපය. ඊළඟට මේ සත්‍ය පාරමිතාව කොටස් තුනකින් යුක්තයි. ඒ කියන්නේ ආකාර තුනකින් සම්පාදනය කළ යුතුය. ඒ තමයි පළවෙනි පීවර තමයි වාග් දුෂ්චරිතයෙන් වැළකීම. වාග් දුස්චරිතයෙන් වැළකීම කියලා කියන්නේ මුසාහ නොකීම, බොරු නොකීම කියන කරුණ මත පිහිටලා සත්‍ය ප්‍රකාශ කරනවා. එතකොට එතනදී මුල් වෙන්නේ තමන් මුසාවෙන් වැළකීම කියන විරති චේතනාව. බොරු නොකිය අවශ්‍ය තැන සත්‍ය ප්‍රකාශ කරනවා. එතකොට ඒ එක පියවර. එක අවස්ථාව. දෙවෙනි අවස්ථාව තමයි පරාර්ථය උදෙසා ආත්මාර්ථ සහ පරාර්ථය උදෙසා සත්‍ය ප්‍රකාශ කිරීම. එතකොට තමන් බොරුනො බොරුවෙන් මුසාවෙන් වැළකීම් වශයෙන් සත්‍ය ප්‍රකාශ කිරීම ආත්ම අර්ථය. අනුන්ගේ යහපත වෙනුවෙන් සත්‍ය ප්‍රකාශ කිරීම පරාර්ථය. එතකොට අවස්ථා දෙකක්. මම බොරු කියන්නේ නැහැ. මම බොරු කියන්නේ නැති නිසා මම බොරුවෙන් වැළකීම් වශයෙන් මුසාවෙන් වැළකීම් වශයෙන් මගේ සීලය ආරක්ෂා කිරීම වශයෙන් මම සුදුසු දන සත්‍ය ප්‍රකාශ කරනවා එතකොට එතනදී අනිත් අයට මහා අර්ථයක් සිද්ධ කිරීමේ ලොකු ඕනකමක් මනසේ ගොඩනගින්නේ. හැබැයි ප්‍රධාන අවශ්‍යතාවය ප්‍රධාන ඉලක්කය මොකක්ද? මම බොරු කියන්නේ නැහැ. මම බොරු කියන්නේ නැතුව ලෝකෙට හානි නොවන ආකාරයෙන් සත්‍ය ප්‍රකාශ කරනවා. ඒ පළමු අවස්ථාව. දෙවැනි අවස්ථාව තමයි අපි සත්‍ය ප්‍රකාශ කරන්නේ මම බොරු කීමෙන් වැළකීම කියන මගේ පැත්ත ගැන හිතලාම නෙමෙයි. ඒකත් එතන ඇතුළත් වෙනවා. හැබැයි ප්‍රධාන අර්ථය සත්‍ය හෙලිකල යුතුයි අන් අයට යහපතක් වීම සඳහා. අන් අයගේ දියුණුව, අන් අයගේ අභිවෘද්ධිය, ඒ තැනත්තාට ලැබෙන්න තියෙන දේ ලබා ගන්න. අනර්ථයෙන් වළක්ව ගන්න මේ මොහොතේ සත්‍යහිලි කරන්නට ඕන. එතකොට එතන පරාර්ථය ඉලක්කකටගෙන සත්‍ය ප්‍රකාශ කරනවා. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි පොරොන්දු කඩ නොකිරීම. පොරොන්දු කඩ කරන්නේ නැතිව පොරොන්දු ආරක්ෂා කිරීම. දැන් ඒක ඊටාම දුෂ්කර කාරණයක්. මොකද අපිට මුසාවෙන් වැළකීම් වශයෙන් සත්‍ය ප්‍රකාශ කිරීම එකක් පහසු කාර්යයක් නෙමෙයි. නමුත් යම් ප්‍රමාණයකට ඒක අපට පුරුදු කරන්නට පුළුවන්. අන්න ඒකේ යහපත වෙනුවෙන් සත්‍ය ප්‍රකාශ කිරීම ඒකත් අපට යම් ප්‍රමාණයකට පුහුණු කරන්න පුළුවන්. හැබැයි සමහර අවස්ථාවල සමාජයේ අනිත් අයට අපි දෙන පොරොන්දු ඒ පොරොන්දුව දෙන අවස්ථාවේ අපි අවංකව පොරොන්දුව ඉටු කිරීමේ අදහසින්ම තමයි ඒක පොරොන්දු හැබැයි පසුව පැමිණෙන අවස්ථා හේතු කොටගෙන අපට පොරොන්දුව ඉටු කරගන්නට බැරි වෙනවා. එහෙම වුණොත් ඒ තනත්තාට බොරු කීමේ අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි ඔහු බොරුවක් නෙමෙයි කිව්වේ ඇත්තටම ඒක කරන අදහසින් තමයි මේ මොහොත කිව්වේ. ඒ නිසා මුසාවක් කීමේ රැවටීමේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි තමන් පොරොන්දු වෙච්ච දේ ඉටු කරන්න බැරි වුණොත් සත්‍යවාදී නොවීමේ දුර්වලකම එතන හිටිනවා. බොරුවක් කියලා නැහැ. හැබැයි සත්‍යවාදී වෙලක් නැහැ. එතකොට මේ යම් අතරමැද අවස්ථාවක්. දැන් අපිට අපිට හිතෙන්නේ බොරුවක් කිව්වේ නැත්තම් ඉතින් ඇත්තනේ කියනවා. එතකොට ඔහු බොරුවක් කියලත් නෑ. හැබැයි සත්‍යවාදී බව පිහිට බව තුල පිහිටන්නත් ඔහු පොහොසත් වෙලා නෑ. එතකොට මේ පාරමිතා කතාවේදී අපි පාරමිතාවක් හැටියට පුහුණු කරනකොට ওই අවස්ථා තුනම අපි පුහුණු කරනවා. තමන් වාග් දුස්චරිතයෙන් මුසාවෙන් වැළකීම් වශයෙන් සත්‍ය කතා කරන්නට තමන් පුහුණු වෙන්නට ඕන. ඒ වගේම තමන්ට නිහඬ වෙන්න පුළුවන්කම තිබුණා වුණත් අනුන්ගේ යහපත වෙනුවෙන් අනුන්ට පැමිණෙන විපත් වැළැක්වීම සඳහා සත්‍ය ප්‍රකාශ කරන්න ඕන සත්‍ය හෙළි කරන්නට ඕන. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි පොරොන්දු කඩ නොකිරීම වශයෙන්. දැන් මේක අපිට විවිධ කතා ප්‍රවෘත්තිවලදී අපිට මේ කාරණා හඳුනා ගන්නට පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් සත්‍ය පාරමිතාව සම්බන්ධව දක්වන එක කතාවක් තමයි අදිමුත්ත සාමණේරයන් වහන්සේගේ කතා ප්‍රවෘත්ති මහානායක හඳුරන් ග්‍රන්ථයේ දක්වන. දැන් මේ අදිමුත්ත සාමණේරයන් වහන්සේ තරමක් වයස බොහෝ පුරා යනකොට උන්වහන්සේගේ ගුරුහාමුදුරෝ කියනවා දැන් ඔබ වහන්සේ උපසම්පදා වෙන්න කල වයස හරියති හරියටම උපන් දිනේ කවද්ද දැන් වසර වයස අවුරුදු 20 සම්පූර්ණ වෙලාද කියලා ගිහිල්ලා මව්පියන්ගෙන් අහලා හරියටම දැනගෙන එන්න උපසම්පදාව සඳහා කියලා උන්වහන්සේ පිටත් කළා පිටත් කළාට පස්සේ උන්වහන්සේ මව්පියන්ගේ ගෙදරට යන්නේ එක්තරා වනාන්තරයක් මැද්දෙන් ඒ වනාන්තරයේ හොරු රැලක් ඉන්නවා. එතකොට උන්වහන්සේ වනාන්තරයට ඇතුල් වෙනකොටම අර ඔත්තු බලන පුද්ගලයා හොර නායකයාට දැනුම් දුන්නා. දැන් මෙන්න පැවිද්දෙක් එනවයි කියලා. මේ අය අතරමඟදී කැලේදී උන්වහන්සේ අල්ලගත්තා. අල්ලගෙන දැන් ඒ අය කතා වෙනවා. සමහරු කතා කරනවා මේ පැවිද්ද ළඟ මොකුත් නැහැ අපිට ගන්න. මෙයා යන්න හරිම කියලා. තව පිරිසක් කියනවා මෙයා ගියොත් අපි මේ වනාන්තරේ ඉන්නවා කියලා අනිත් අයට කියන්න පුළුවන්. ඒ නිසා මරලා දාන එක හොඳයි. දැන් මේ සංවාදය ඇහිලා අදිමුත්ත සාමණේර හාමුදුරුවෝ කල්පනා කරනවා මම තාම තවම නවක පැවිද්දේ මට තාම පැවිද්දෙක් හැටියට අවශ්‍ය ගුණධම් සම්පූර්ණ කරගන්නට බැරි වුණා. දැන් මාව මරලා දැම්මොත් මට මේ බුද්ධ ශාසනයක් ලැබුණු අවස්ථාවේ බුද්ධෝත්පාද කාලේ මට අරහත්ත්වය සඳහා ගුණධම් වඩන්න තියෙන අවස්ථාවයි නැති වෙන්නේ. ඒ නිසා මේ අත් එක්කලා කතා කරලා කොහොම හරි ජීවිතේ රැකගන්න එක වටිනවා කියලා කතා කරනවා මේ පැවිද්දෙක් මරණ එක සුදුසු නෑ. එහෙම වුණොත් මේ කිසි දෙයක් නැති පැවිද්දෙකුටවත් මේ වනාන්තරයෙන් යන්න බැහැ. මේ හොර කණ්ඩායම නිසා කියලා මේක ආරංචි වුණොත් කවුරුවත් මේ පාරෙන් ආයේ එන්නේ නැහැ. එතකොට ඔයගොල්ලන්ට මොකුත්ම හොයාගන්න විදිහක් නැහැ. ඒ නිසා මාව මරන්න එපා, මාව අතහරින්න කියලා කිව්වා. ඊට පස්සේ එහෙනම් අපි ඉන්න බව කිසි කෙනෙකුට කියන්න එපා කියලා පොරොන්දු කරවගෙන උන්වහන්සේ පිටත් කරනවා. දැන් පිටත් කරලා යනකොට උන්වහන්සේ වනාන්තරයෙන් එළියට යනකොට උන්වහන්සේට හමු වෙනවා අම්මයි තාත්තයි සහෝදරියකුයි දැන් අනිත් පැත්තෙන් මේ වනාන්තරයට ඇතුල් නමුත් උන්වහන්සේ එතනදී තමන් අර දීපු පොරොන්දුව කඩ නොකර ආරක්ෂා කළා. ඒ කියන්නේ අම්මා තාත්තටවත් කිව්වේ නැහැ හොර කණ්ඩායමක් ඉන්නවා. දැන් එතකොට මෙතනදී උන්වහන්සේ අර පරාර්ථය උදෙසා සත්‍ය ප්‍රකාශ කිරීම කියන කරුණ තුල නෙමෙයි පිහිටා හිටියේ. උන්වහන්සේ පිහිටා හිටියේ මොකක්ද? පොරොන්දු කඩ නොකිරීම කියන ගුණය තුල. ඊට පස්සේ අර අම්මා තාත්තා සහෝදරිය කැලේ මැදට යනකොට අර හොර කණ්ඩායමට අහු වෙනවා. අහු වෙලා එයාට හිරිහැර කරනකොට අර අම්මා හනන්න ගත්තා. අදිමුත්ත පොඩි හාමුදුරුව අපට මොන ගැහිලත් මේ විපත ගැන කිව්වේ නැහැනේ කිව්වා නම් අපි මේ මගින් එන්නේ නැහැනේ මේක දැන දැන අපිට නොකිය හිටියා බරපතල වරදක් ඔහු කළේ කියලා අර අම්මා හඬා වැළපෙනවා මේක ඇහුණන් පස්සේ අර හොර දෙටුව ඇවිල්ලා ඇහුවා කවුරු ගැනද කියන්නේ කියලා කිව්වන් පස්සේ කිව්වා දැන් මේ වනාන්තරේ මැද්දෙන් ගිය හාමුදුරුවෝ ඒ ඔබේ කවුද ඒ අපේ පුතා එකම පුතා එතකොට අර හොර දෙටුව පුදුම වුණා මේ භික්ෂුව තමන්ගේ ප්‍රතිපත්තිය කොච්චර ආරක්ෂා කළාද අපට පොරොන්දු වෙලා ගියා කිසිවෙකුට මේ අපි ගැන කියන්නේ කියලා. එතකොට කිසිවෙකුට කිව්වම අම්මා තාත්තටවත් මේක කියලා නැහැ. ඒතර මේ පැවිද්දාගේ සත්‍ය රැකීමේ ගුණය කොච්චර විශිෂ්ටද කියලා ඒ ගැන පැහැදිලා අර මව්පියෝ සහ සහෝදරියත් මුදාහැරලා අන්තිමට පොඩි හාමුදුරුවෝ ආපහු මගින් එනකොට වැඳ වැටිලා උන්වහන්සේ සමගම විහාරයට ගිහිල්ලා අර ගුරුවරයාට තම පැවිදි වෙලා අදිමුත්ත සාමණේරයන් වහන්සේත් ඊට පස්සේ උපසම්පදා වුණා මේ ආයත් උපසම්පදා වුණා අදිමුත්ත හාමුදුරුවන්ගෙන් උපදෙස් අරගෙන කමඨහන් අරගෙන භාවනා කරලා අර 500ක් දෙනා හොර නායකයා සමග 500ක් දෙනා පසු කාලීනව අරහත්ත්වයටපත් වෙනවා ඉතින් මේ බඳු අවස්ථාවල්දී අපට පේන්නේ පරාර්ථය උදෙසා සත්‍ය ප්‍රකාශ කිරීම කියන කාරණයට ගියේ නැහැ පොරොන්දු කඩ නොකිරීම කියන ගුණෙහි උන්වහන්සේ පිහිටා සිටියා අන්න ඒ වගේ සමහර අවස්ථාවල එක එක චරිතවල මේ එක එක ගති ලක්ෂණ වෙන්න පුළුවන් වඩා ප්‍රබලව වැඩෙන. හැබැයි කලින් කල විටින් විට හෝ අපි මේ ගුණාංග පුරුදු කරලා මේ තුන්ආකාරයෙන් ඒ කියන්නේ අපට අවශ්‍ය නම් මේ ආකාර තුනම එක් අවස්ථාවක පුහුණු කරන්න බැරි කමක් නැහැ. ඒ අවස්ථාවත් එක්ක. ඉතින් ඒකට අවස්ථාව ගැන වැටහීමක් තියෙන්න ඕන, පුද්ගලය ගැන වැටහීමක් තියෙන්න ඕන, අර්ථය අනර්ථය පිළිබඳ වැටහීමක් තියෙන්නට ඕන අවංක. ඒ අවංක භාවය සහ ඒ ඥානවන්ත බව තියෙනවා නම් තමයි අපට සත්‍ය ප්‍රකාශ කිරීම, මොසාවෙන් වැළකීම, ආත්මාර්ථයේ පරාර්ථයේ ඉටු කිරීම, පොරොන්දු කඩ නොකීම කියන මේ ගුණාංගවල පිහිටලා සත්‍ය ගුණය ආරක්ෂා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ධර්මයේ බොහෝ කොට පැහැදිලි කරනවා විශේෂයෙන්ම මුසාවෙහි බොරුවේහි තියෙන ආදීනව තථාගතයන් වහන්සේ විශේෂයෙන් දක්වන කාරණයක් තමයි ඒකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරියක් ලෝකේ බොරු කියන කෙනෙකුට කරන්න බැරි අන් කිසිදු පාප කර්මයක් නැහැ කියලා. ඒ මොකද ඕන පව්කමක් කරලා නෑ මං එහෙම කළේ නෑ කියලා බොරුවක් කියලා ඒක වහන්න යට කරන්න පුළුවන්. ඉතින් අද සමාජයේත් අපිට පේනවා එහෙම වැරදි කරන අපරාධ කරන අය බොරුවෙන් වංචාවෙන් ඒවා වහගෙන ඉන්නෝ යම්කිසි කෙනෙක් ඒ සත්‍ය හෙලි කළොත් ඊට පස්සේ හෙලි කරපු කෙනා තමයි වරදකාරයෙක් හැටියට ඔහු පසුපස හඹා ගිහිල්ලා ඔහුව ඝාතනය කරන්න ඔහුව විනාශ කරන්න පෙළඹෙන්නේ. ඒ තමන් කරන වරද ගැන නෙවෙයි, ඒ තමන්ගේ වරද හෙලි කරපු කෙනා තමන්ට හතුරෙක් හැටියට දකින නිසා. ඉතින් මේ විදිහට මුසාවාදය බොරුව කියන එක ලෝකේ නිග්‍රහ ලබන කාරණයක්. ඒ වගේම මුසාවාදයේ ආදීනව අප්‍රමාණයි. එහි ඍජු විපාකයේ තමයි නිරේහි ඉපදීම. ඊළඟට උපදින උපදින ආත්ම භාවවල මුඛ පිළිකා ආදිය ඇතිවීම ඊළඟට දන්ත රෝග හට ගැනීම දත් විකෘති වීම මුහුණ විපරීත වීම කට ගඳ ගැසීම ඊළඟට තමන්ගේ වචනය අනිත් අය නොපිළිගන්නා බව ඇත්තක් කිව්වත් අනිත් අය පිළිගන්නේ තමන්ගේ බිරිඳ තමන්ගේ සැමියා තමන්ගේ දරුවවත් තමන් කියන දේ පිළිගන්නේ කිසිදු පෞරුෂයක් නැහැ මේ විදිහට බොහෝ ආදීනව ඇති ධර්මයක් තමයි මුසාවාදය කියලා කියන්නේ ඒ වගේම ප්‍රධාන වශයෙන්ම Tamanට යථාර්ථය දකින්න සත්‍ය අවබෝධ කරන්නට ඒක බාධක ධර්මයක් වෙනවා. ඒ නිසා අපි මුසාවෙන් වැළකීලා සත්‍ය ගරුක වීම සත්‍ය මත පිහිටා සිටීම තුන් ආකාරයකින් අපි පුරුදු පුහුණු කළ යුතුයි. පළවෙනි පියවර තමයි එහෙම නැත්නම් එක් ක්‍රමයක් තමයි මුසාවෙන් වැළකීලා සුදුසු තැන සත්‍ය ප්‍රකාශ කිරීම. දෙවැනි අවස්ථාව තමයි එතර මුසාවක් කියන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අන් අයගේ යහපත වෙනුවෙන් සත්‍ය හෙලි කරන්නට උනන්දු වෙන ගතිය. තුන්වෙනි අවස්ථාව තමයි තමන් යම් කිසි පොරොන්දුවක් දුන්නා නම් ඒ පොරොන්දුව කඩ නොකොට ආරක්ෂා කිරීම. ඉතින් මේ පොරොන්දු කඩ නොකිරීම සම්බන්ධව කතා කරනකොට තව වැදගත්ම ජාතක ප්‍රවෘත්තියක් තමයි සුතසෝම ජාතකය. සුතසෝම රජුරෝ පෝරිසාදයාට හසු වෙනවා. පෝරිසාදයා මුළු දඹදිවම ඉන්න රජවරු ගෙනල්ලා නුග ගහේ එල්ලලා බිලි පූජාවක් කරන්න පොරොන්දු වෙනවා. ඇයි? පොරිසාදයා කියලා කියන්නේ රාජකුමාරයෙක්. ඒතකොට රජකම් කරන කාලේ ඔහු මාංශයට ගිජුයි. ඒතකොට මස් කන්න කැමති නිසා හැමදාම මාංශ ගෙනවිත් උයලා පිහලා තියන්න ඕන රාජ භෝජනයට. ඉතින් දවසක් කොහොම හරි ගෙනාපු මස් ටික සුනකෙක් අරන් ගිහිල්ලා හරි මොකක් හරි අරක් කැමියාගේ ඒ කියන්නේ උයන මිනිස්සයාගේ ප්‍රමාද දෝෂයක් නිසා ඒක සුනකෙක් දැහැගෙන ගිහිල්ලා දැන් මස් නැහැ. ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. මොහු මොකද කරන්නේ? මැරිච්ච මිනිස්සෙකුගේ මාංශය කපලා ගෙනල්ලා උයලා සකස් කරලා දෙනවා. එතකොට රජුරවන්ට මේකේ අර වෙනද මාංශවල නැති විශේෂ රසයක් ඒ රජුරවන්ට දැනෙච්ච ඇති. ඔහුගේ සාංශාරික ස්වභාවයත් එක්කලා එහෙම නැතුව මිනි මස් අමුතු රසයි කියන එකක් නෙමෙයි. ඔහුට ඒක වෙනසක් දැනෙනවා. ඒ වෙනස දැනුණාට පස්සේ අරක් කැමයට කතා කරලා අහනවා අද මොනවද මාංශ යුවේ. ඊට පස්සේ ඔහු නොඑක් නොඑක් බොරු කියන්න උත්සාහ කරනවා. රජුරෝ සරවර කරලා ඇහුවට පස්සේ ඔහු ඇත්ත කිව්වා. ඇත්ත කිව්වට පස්සේ රජුරෝ කියනවා එහෙනම් ඊට පස්සේ මට අනිත් මාංශ මොකුත් එපා. මට මනුෂ්‍ය මාංශම අවශ්‍යයි. ඊට පස්සේ මෙහෙම දෙන්නත් එක givisුමක් ඇති කරගත්තා කාටවත් නොකිය මේ වැඩේ කරගෙන යන්න. ඉතින් මැරිච්ච මිනිස්සුන්ගේ එදිනදා මැරෙන මිනිස්සුන්ගේ මල කඳක් ගෙනවිත් මාංශ සකස් කරලා දුන්නා. අන්තිමට මරණයට නියම වෙලා හිටපු මිනිස්සු මරමරා ගෙනල්ලා මාංශ සකසලා දුන්නා. අන්තිමට මේක මහජනයා අතර හෙළි වුණා. හෙළි වුණාට පස්සේ මහජනයා උද්ඝෝෂණය කළා. උද්ඝෝෂණය කළා රජුරවන්ට යෝජනා කළා ඔබ මේ රාජ්‍ය රජකමට සුදුසු නැහැ. එක්කෝ ඔබ මිනිමස් කණ එක නවත්තන්න ඕන නැත්නම් රජකම අත්හරින්න. රජුරෝ තෝරගත්ත මට මිනිමස් කණ එක නවත්තන්න බෑ මම රාජ්‍ය අතහරින්න කියලා ඔහු රජකම පැත්තකට දාලා වන වැදිලා වනාන්තරෙන් යන මිනිස්සු අල්ලගෙන මස් කන්න පටන් ගත්තා. ඉතින් මෙහෙම දවසක් මිනිස්සෙක් පසුපස හඹාගෙන යනකොට ලොකු උලක් ඇනුණා කකුලේ. ඇරිලා තුවාල තුවාල වුණාට පස්සේ ඒ කිට්ටුව නුග ගහක් තිබුණා. මොහු මේ නුග ගහ ළඟට ගිහිල්ලා කියනවා මේ නුග ගහේ යම් වෘක්ෂ දෙවියෙක් ඉන්නවා නම් මගේ මේ තුවාල ඉක්මනට සනීප කරලා දෙන්න. මොකද මට දුවා ගන්න බැරි වුණොත් කන්න මස් නැතිය. ඉතින් ඒ නිසා මම මගේ මේ තුවාලේ සුව කරලා දුන්නොත් මුළු දඹදිවම ඉන්න රජවරු අල්ලලා ගෙනල්ලා මේ ගහේ ඉල්ලලා බෙලි කපලා බිලි පූජාවක් කරනවා කියලා පොරොන්දුවක් වුණා. පොරොන්දුවක් වෙලා ගහ යටට වෙලා වාඩි වෙලා හිටියා. ඉතින් ඇත්තටම රුක්ෂ දේවතාව කරපු 아무තු දෙයක් නෑ. මොහු කන්නේ බොන්නේත් නැතුව හොලවන්නේත් නැතුව අර ගහ යටට වෙලාම ඉන්නකොට ඉක්මනට තුවාලේ වේලුණා. ඊට පස්සේ මොහු හිතාගත්තා ගහේ හිටපු රුක්ෂ දේවතාවන්ගේ උදව්වෙන් තමයි දැන් මේ තුවාල ඉක්මනට සනීප වුනේ කියලා. දැන් වෙච්ච පොරොන්දුව ඉටු කරන්න මුළු දඹදිවම ඉන්න රජවරු අල්ලා අල්ලා ගෙනල්ලා අර ගහේ එල්ලුවා. ඉතින් අල්ලගන්න අමාරු උනේ සුතසෝම රජුරුව විතරයි. ඒ අපේ බෝසතාණන් වහන්සේ. ඉතින් උන්වහන්සේ උයනට යන අතරේ සැඟවිලා බලා ඉඳලා කොහොම හරි අල්ලගෙන ආවා. සුතසෝම රජුරුව උයනට යන අතරේ එක්තරා බ්‍රාහ්මණ ආචාර්යවරයෙක් හමු වෙනවා. ඔහු ගාථා 8ක් දැනගෙන ඉන්න කෙනෙක් විශේෂ අර්ථ ඇති ගාථා 8ක්. රජුණන්ට කියනවා රජතුමනි මම දහසක් වටිනා ගාථා 8ක් ඔබතුමාට නෙමෙයි 100ක් වටිනා 100ක් වටිනා ගාථා 8ක් ඔබතුමාට මම කියා දෙන්නටයි මේ ආවේ කියලා කියනවා. ඒ කිව්වට පස්සේ රජුරෝ කියනවා මම උයනට ගිහිල්ලා එන්නම් එතකන් ඔබ රජමාලිගාවට ගිහිල්ලා ආගන්තුක සත්කාර විඳින්න මම අනිවාර්යෙන් ඉක්මනින් එනවා. දැන් මෙහෙම පොරොන්දු වෙලා ගියාට පස්සේ තමයි අර පොරිසාදය අල්ලගන්නේ. අල්ලගෙන ගිහින් දැන් මරන්න සූදානම් වෙනකොට සුතසෝම රජුරෝ කියනවා මාව මරන්න එපා මට එක අවස්ථාවක් දෙන්න අපහු රජමාලිගාවට ගිහින් එන්න මෙන්න මෙහෙම බ්‍රාහ්මණාචාර්යවරයෙක් මම ඔහුට පොරොන්දුවක් දුන්නා. ඒ නිසා මේ ગાත ටික අහලා ඔහුට සුදුසු යමක් පරිත්‍යාග කරලා මම ආපහු එනවා. ඉතින් පොරිසාදය සිනාසුනා කවුද ආපහු Tamange මාලිගාවට ගිහිල්ලා මැරෙන්න මෙතනට එන්නේ. ඒ නිසා ඔබේ ඔය මුසාවට ඔබේ උගුල් වලට මං හසු වෙන්නේ නැහැ කියලා. ඉතින් එතනදී සුතසෝම රජුරෝ සිහි කරලා දෙනවා. සුතසෝම රජුරෝත් එක්කලා කුමාර කාලේ එකට තක්ෂිලාව ඉගෙනගත්තු කෙනෙක් තමයි මේ හොරිසාදයා. මොකද ඔහුත් රාජකුමාරයෙක් නිසා. ඊපස්සේ ඔහුට සිහි කරලා දෙනවා ඔබට මතකද අපි ඉගෙන ගන්න කාලෙවත් මම බොරුවක් කිව්වා කියලා ඔබට මතකයක් තියෙනවා. ඒ නිසා මාව සැක කරන්න එපා. අනිවාර්යෙන් මම මරණයට බය කෙනෙක් නෙමෙයි. මරණයෙන් පලා යන්න නෙමෙයි. මම දීප පොරොන්දු ඉටු කරන්න ඕන කියලා අවසර ඉල්ලනවා. ඊට පස්සේ පොරිසාදයා කියනවා හොඳයි එහෙනම් ගිහිල්ලා එන්න. හැබැයි වරද්දන්න බෑ. එහෙම වුණොත් මම ඊට වඩා බරපතල විදිහට ක්‍රියාත්මක වෙනවා. පස්සේ රජුරෝ ගිහිල්ලා අර බ්‍රාහ්මණයාගෙන් අර ગાත ටික අහලා ඊට පස්සේ ඔහුට මුළු රජයම පවරන්න සුදුසුද කියලා බලනවා. නමුත් ඔහුට තරම් පිං ඇති කෙනෙක් නෙමෙයි. එහෙම නැත්නම් වෙන තනතුරක් දෙන්න සුදුසුද කියලා බලනවා. එහෙමත් සුදුස්සෙක් නෙමෙයි. එහෙමනම් ලක්ෂය බැගින් දෙන්න සුදුසුද කියලා බලනවා අර ગાතාටට එච්චරක් දරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඊට පස්සේ දහස බැගින් දීලා මෙතෙක් මේ ગાතා 100ක් අගනා ગાතා හැටියට ප්‍රකට වුණා. අදින් පස්සේ මේවා දහසක් අගනා ગાතා හැටියට ප්‍රකට වේවා කියලා ඔහුට 8000ක් රන් කහවණු දීලා බිරිඳටත් අමාත්‍යවරුන්ටත් සියලු දෙනාට කියලා සිද්ධිය කියලා මම දැන් යා යුතුයි කියලා පිටත් වෙන්න ලෑස්ති වෙනවා. ඊට පස්සේ අමාත්‍යවරුගා රජතුමනේ මේ මොන මොන වැඩක්ද අපිට චතුරංගනීය සේනාව ඉන්නව අරගෙන ගිහිල්ලා අපි ඔහුව විනාශ කරමු. ඊට පස්සේ කියනවා නෑ එහෙම බෑ. මම පොරොන්දුවක් වෙලා ආවා ඔහුට මම එනවා කියලා. ඒ නිසාම යා යුතුයි. දැන් එතකොට තමන්ගේ ජීවිතේ විනාශ වෙන්නට මරණය වෙතයි දැන් මේ යන්නේ. පොරොන්දු කඩ නොකිරීම සඳහා. ඊට පස්සේ එහෙම ගියාට පස්සේ ඉතින් පොරිසාදයටත් පුදුමයි කොහොමද මේ මරණය පෙනිපෙනි මරණය වෙත මේ රජුරු තනිව ආවේ ඊට පස්සේ ඒ ගුණය ගැන පැහැදිලා කොහොමද මෙහෙම නිර්භයව කටයුතු කරන්න කියලා ඇහුවෙන් පස්සේ සොතසෝම රජුරෝ තමන්ගේ රාජධර්මය සහ තමන්ගේ ප්‍රතිපත්තිය පිළිබඳව පැහැදිලි කරමින් පව්කම් වලින් වැළකීමේ තියෙන වටිනාකම කියා දුන්නහම ඉතින් පෞරිසාදයට කරුණු තේරුම් ගන්නවා. අන්තිමට අර මුළු දඹදිවම හිටපු රජවරු මරණයෙන් නිදහස් කරලා තමනුත් මරණයෙන් නිදහස් කරලා පෞරිසාදයට සුචරිතයට ගන්න පුළුවන් වෙනවා. ඉතින් අර තමන්ගේ සත්‍යවාදී බව සහ පොරොන්දු කඩ නොකිරීමේ ගුණය. එතකොට ඒක අනිත් පැත්තෙන් පරමත්ත පාරමිතා. පරමත්ත පාරමිතා කියන්නේ ජීවිතේ පරදුවට තබලා. දැන් අපි මුලදී සිහිපත් කළා පරමත්ත පාරමිතා කියන්නේ ජීවිතය නැති වෙන්නම ඕන කියන නියමයක් නෙමෙයි. ජීවිතය නැති උනත් මම මේ ප්‍රතිපත්තිය කඩන්නේ මම මේ ගුණය නසාගන්නේ නැහැ. ගුණය වෙනුවෙන් ජීවිතේ උනත් කැප කරන්න සූදානම්. එතකොට ජීවිතය අහෝසි වෙන්නටම ඕනේ. ඒ කැපකිරීමයි වැදගත්. ඉතින් එතනදී සුතසෝම රජුරෝ එබඳු කැපකිරීමකුයි කළේ ජීවිත පරිත්‍යාගයෙන්ුයි තමන්ගේ පොරොන්දුව ඉටු කරන්නට ගියේ. ඉතින් එබඳු අවස්ථා තමයි සත්‍ය පරමාර්ථ පාරමිතාව හැටියට හඳුන්වන්නේ. ඉතින් මේ කාරණාවට අමතරව තව අපට සත්‍ය පාරමිතා පිළිබඳව කතා කළ යුතු වැදගත්ම කරුණු ටිකක් තියෙනවා. විශේෂයෙන් සත්‍යක්‍රියාව සත්‍ය මත පිහිටා අපිට කරන්න පුළුවන් ප්‍රායෝගික ප්‍රතිඵල ඇති කරන විශේෂ අවස්ථාව ඊළඟට අපි කොහොමද මේ සත්‍යවාදී ගුණය පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් පුහුණු කරන්නේ ඒ වගේම අපි පසුගිය සතියේත් කතා කළා විශේෂයෙන්ම අපි මේ ගුණධම් වඩනකොට ආත්ම මූලික මානුෂීය සහ ආධ්‍යාත්ම මූලික කියන ක්‍රම වලින් අනුක්‍රමයෙන් වැඩෙනවා. එතකොට ආධ්‍යාත්මික දැක්මක් ඇතුව මේ ගුණාංග දියුණු කරන්න පුළුවන් නම් තමයි ඒවා ඍජුවම අපට අරහත්ත්වයේ සඳහා කෙලස් නැසීම සඳහා උපකාර වෙන්නේ. එතකොට ඒ කරුණු අපි ලබන සතියේ කතා බහ කරමු. අද දවසට මේ ප්‍රමාණවත් කියලා හිතනවා. අපි එහෙමනම් සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.